ඊගාටත් මේ බලාපොරොත්තු වෙන්නේ ලිඛිතව තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරගන්නයි ආනාපාන සති භාවනාවේදී ආස්වාද ප්‍රස්වාසයේදී මුල මැද අග විස්තර කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම මේ දීපේකනාට කියනවා මට ආස්වාද ප්‍රස්වාස දෙක වෙන් කරලා හඳුනා ගන්න ඇති කියලා දුන්නොත් මට පුළුවන් ආස්වාදයේ මුල මැද අග කියලා දෙන්න. ප්‍රසවාසයේ මුලමඳාක තියෙනවා. ඒ නිසා දැන් ඉන්න තැන මට කිව්වොත් ඒක ආදර්ශයක් කරගෙන මම ඉස්සරහට යනට කියන්නම්. ඒක නිසා මේ මේ කියන්නේ ලියපෙකන අල්ලන්නයි මම මෙහා දන්නේ. මට එහෙම දෙයක් නම් ඕන කමක් නැහැ. නමුත් දැනගන්න ඇත්තටම ඕන නම් දැනට ආස්වාද ප්‍රසවාසයේ අඳුරගෙන තියෙන එක කියන්නේ ඒකට මට පුළුවන් ඒකේ මුලමඳාක මේ දැනගත් එක දිගේම යන හැටි කියලා කියලා දෙන්න. වැඩමුළුවෙන් පසු අපි නිවසේ අපි නැවතත් මනෝ සමාජයේ සමාජිකයන් බවට පත්වන්නේ. ඒදී අපි කොටනගාගත් ශිල්ප, සීලය, සමාධිය, ප්‍රඥාව රැකගන්නවා. රැකගන්මින් සමාජීය අනිකුත් අය සමග ගැටෙමින් සාර්ථකව දැහැන් ජීවිත ගත කරන ආකාරය පිළිබඳ උපදෙස් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි වැඩසටහන් වලට සහභාගී වී ඇති පුරුදු සමාජිකයන්ගේ අදහස්ද අසන. ඔබ වහන්සේට පිං. ඉතින් මට කියන්න තියෙන්නේ මේ භාවනා කරපුවා නැගින්න අරින්න බා කාටවත් ඒකත් සම්පූර්ණයෙන් ඔබලා අසයි. බැරි වෙලා හරි කිව්වොත් මම භාවනා කරා මට භාවනා හරි ගියා මෙතන හොඳයි කියලා ඒ කියන්නේ අන් ඇවිල්ලා කියලා හිතාගන්න ඒ ඉල්ලගෙන කරන පරිප්පුවක් කියලා හිතාගන්න. ඒ නිසා නිකන් නිකන් සිද්දිරිස් වගේ ඉන්න. ඔච්චරයි එකම දන්නේ. සීලයක් අංග බණ්ඩ යන්නත් එපා සමාධියක් අංග වන්න. මෙහාට පස්සේ ඒකට කවන්නේ මොකද මේ සීල සමාධිය හදන්න හදපුවා. අර එළියට කියලා මස් විකුණන තැන් වල බෝධි පූජාවක් ගන්න යන්න එපා. දැනගන්න. ඒ කට්ටිය හැසිරෙන්නේ මේ මොන නාටකෙමද මේ නාටකෙමේ විදිහට ඉඳලා තමයි පැත්තකට වෙන එකයි. ස්පන්දනයි මේ වැඩේට මං විතර දක්ෂයෙක් මං තාම දරන්නේ. ඊ කාලෙදි කොච්චර භවනා කරත් මං කවදාකවත් කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නරක වැඩ කරන අයත් එක්කත් තියෙනවා හොඳ වැඩ කරන. දැනෙන්නේ නැහැ කාටවත්. මොකාට දෙන්නේ කියලා. මොකද ඒගොල්ලෝ බොහොම උනන්දුවෙන් වැඩ කරන වෙලාවේ අපි කියලා එහි කියලා වැත්තකට කියන්නේ. ඔයගොල්ලන්ට බැරි වෙලා තියෙනවා. ඕගොල්ලෝ අපි ඇවිල්ලා දැන් සිල් අරගෙන ආවිලා ඉන්නේ. මේකේ තියෙන ඒ අයත් එක්ක කතා කරන එක නෙවෙයි. මේකේ කියන්නේ අනිකුත් අවසමග ගැටෙමින් සාර්ථක තැන් ජීවිතයක් ගත ගන්න. අන්න එහෙම විතකොට මේ කවුරුත් එක්ක ආශ්‍රය කරන්න කියලා දැනගෙන හිටපහම කිසි ප්‍රශ්නයක් නැහැ. කල්යාණ මිත්‍රයෝට අපිට ඔබවම කෙටියෙන් හොම්බන්නේ දෙය කියන්න පුළුවන්. කල්යාණ මිත්‍ර ගහපා දෙන්න දෙයක් නැහැ. මෙතන ගිල කාපා. එච්චරයි. අනේ මේක හරි ෂෝක් වැඩි ගන්න නෑ කියලා කණ්ඩකෝ ඒ බයිලා මොකොත් ඕනේ නෑ. එයාව කල්ලාන වෙච්ච යන කණින් අදගෙන ලැබෙන මොන මේ කරපේ ඉවරයි. කල්‍යාණ මිත්‍ර නොවනකොට තමයි අපිට ගාථා දෙවිල්ලක් තියෙන්නේ. ගාථා දෙන්න වෙන්නේ අපි ගැන විශ්වාසයක් නැහැ. විශ්වාසය නැති කට්ටිය ගැන බලාපොරොත්තු වෙන මොන කරන්නේ? වතුර කලී මොනින් නමල තියෙනද කොච්චර වතුර වැක්කරුවා. ඔන් පිරින්නේ අස්සය කොච්චර වතුරයකට අරගෙන ගියත් බෝ පොවන්න පුළුවන්. දීප මිනිස්සු ඉස්සරහට වතුර නැති හැටියක් තියෙන පුළුවන් තරම් දීපන් ගියත් ඒක බලවට නිහුන් ගියා මේ මොනවද කියන්නේ. ඌට බොන්න ඕන නම් බොන්න. අස්සය ගෙනියන්න අපිට පුළුවන්. පොවන්න බෑ. මෙන්න මේ වගේ කරන්න බැරි වැඩවලට අපි කොන්ත්‍රාත් අස්සම් කරලා අපරාධේ පැට්‍රල් පුච්චන. තමන් ඒකවත් කරගන්න බැරුව ඉන්න වෙලාව නිසා ಗುಣ වහන්න. පුළුවන් තරම් ಗುಣ වහගෙන ඕනි තැනක ඒ තැනට ප්ලග් වෙන හැටි දැනගන්න. රජුරුත් එක්ක යනකොට රෙඩ් කාපට් එක යන හැටි දැනගන්න. රට්ටුත් එක්ක ඉන්නකොට රට්ටුන්ගේ භාෂාව දැනගන්න. ඔය දෙකටම ගලපගත්තට පස්සේ කිසිම කෙනෙකුට බෑ අපිව ගිය පාර හොලඟක් අතල්ලා. කොයි පාරෙන් පැනනද මේ මනස කියලා හොයන්න බෑ. අපි අන්තික් කරන්න ගියොත් අඳහර පාන්න ගියොත් එන්න එන්න මම ගුණවතෙක් හම්බෙලා තියෙනවා ඕගොල්ලත් එන්නකෝ වැඩ නැතර කරන්නකෝ මයිට් එකේ ඉන්නකෝ කියන්නේ මම හුටික් කරනවා. ලෑස්ති නැතිව ඉදිච්ච නැති මේ මොනවාද කිරි වැදිච්ච නැති අඹ දුම් ගහලා ඉදෙව්වට කවදාකවත් අර ගහෙන් ඉදිච්ච රසය ගන්න නැහැ. ගහෙන් ඉදිච්ච එක ඒක වෙනම රසයක් තියෙන නිසා ඒවත් වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට එයි. කඩලා කිරිතියේදී කඩලා ගිහලා දුම් ගාලා ඉදවන්න ගන්න එපා. මේ නිවන කියන එක පිපෙන දෙයක් නිසා පුප්පන දෙයක් නෙවෙයි. පුප්පනවා කියන්නේ මොකද? කේන්ති වෙනකොට කියන පුප්පන කියලා අපි කරනවා. පුප්පන්නේවා. මල කවදා පුප්පන්නේ යන්න බෑ මලක තියෙන සුන්දරත්වයට කරන කැතම වැඩක් තමයි මල පුප්පන්නේ. මල පිපෙන්නේ. ස්වභාවයෙන් පිපෙනකොට හරි සෞන්දර්යයි. අපි කරන්නේ ඒක පුප්පන්න හදන. පුප්පන කියලා කියන්නේ අපේ බතේ ගමේ භාෂාවේ කේන්ති කියලා බණිනාට. එනවා කුප්පන්නේවා. නිවන දක්වන දෙයක් මිසක දක්කන දෙයක් නෙවෙයි. හරක් දක්කනවා වගේ පිටිපස්සෙන් කියලා දක්කන්න බෑ. දක්වන්න පුළුවන්. තමන් ආදාසවත් ජීවිතයක් ගත කරන දක්වනවා. ඒ නිසා මේ පිරිසක් එක්ක ගත කරනකොට අපේ ලොකු සාධ අපිට කිව්වේ ಗುಣ වසාගෙන ජීවත් වෙන හැටි දැනගන්න. ඒක පුදුම කියන්නේ මොකද්ද මේ ලස්සන පොඩි දරුවේ අම්මා වශී කරගන්න හැටි. අම්මා වශී කරගන්න යට පරිකක්. මට මතුරුවෙක් කියලා ගන්න බෑ මට බත් කාලේ ඇතිද කියන්න බෑ කිරි බීලා ඇතිද කියන්නේ ඉතින් අම්මා ඒකත් කරන දෙයක් අන්නෝගේ අපි ස්කීල් මුගුණ වඩන්න අරහත් ගුණ ඇති කරන්න හැකියාව සුසුකම ඇති කරන්න කාටවත් පේන්න බෑ එහෙම නැත්නම් තව විදිහකට මම කියන්නේ ඔක මේකමයි කවදාකවත් පින් කරන්න හදන්න එපා පව් නොකර ඉන්න හැටි ඉගෙන ගන්න ඕනම තැනකට ගිහිල්ලා නිකන් ස්මාර්ට් වෙන්න හදලා මුදුන වෙලා අනන්දයක් දෙපා. ඒක දිහා බලන්න වර්ධින තැනක් තියෙනවනම් සමන කරන්න පුළුවන් හරිය නිස්සද්දව කරනවා මිසක පවුන කර ඉන්නවා මිසක පින් කරන අදහසකට කොන්තරත් කියලා අසම් කරන්න යනවා. කරපු ගමන් අවුල් කරනවා. සබ්බපාපස්ස කියන එක ඉස්සරහගෙන පස්සේ කුසලස උපසම්පදා වේ. මොනම තැනකින්වත් මම මේ කිරි නිසා කාටද හිංසාවක් වෙනවද මට හානියක් වෙනවද කියන විතරයි බලන්නේ. කාටද හිංස වෙනවනම් කාටද හානියක් වෙනවනම් කොයි කවුරු ස්තුති කරුවත් එපා. තමන් ගන්න දෙන්නේ මට බෑ මට පෙන්නේ නෑ ඒක මම දැක්කේ නෑ ඒක මට තේරුනේ නෑ ඒක මට ඒක මූලධර්ම දන්නේ නෑ කියලා කොහේ පැත්තකට වෙන එකයි කියන්නේ. අපිට ඒක කියන්නේ මේ පත් වෙන ගින්නකට කුරුළු පිහාටයක් ලක් කරන පිහාට උණු වෙවි උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සේ පස්සේ මේ ප්ලාස්ටික් ලණුවක් කිට්ටු කරන්න ගින්නට කිනෝ ටික උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සේ පස්සේ පස්සේ පස්සේ නෝක තමයි හැදිච්ච එකක හැටි. කඩා කඩාන කරලා ගින්නට ඉදිරියට යන්නේ. ඒකට කියනවා හිතත් පස්සට කරගෙන කයත් පස්සට කරගෙන පාව කෙරේ බයෙන් සාලජ්ජාන් කටයුතු. පින කෙරේ ක්‍රියා කරන හැටි ගියා ආන්නෙන්න එපා. පාව කෙරේ ක්‍රියා කරන හැටි දන්නවනම් පාව නොකර ඉන්න හැටි විශේෂ බයලජ්‍ය ටික පහළ වුණා නම් පින කියන එක ඉබේ පහළ වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම භාවනා කරන අය මතක තියාගන්න ඕනේ අපට කී කෙනෙක් සැලසුම් කරලා ගහන්නේ අපි සැලසුම් කරලා ඉල්ල ගන්නවා. ඒක තිතින් කරන්නේ. කර්ණී ස්වාමීන් වහන්සේ කෙනෙකු ඊටමත් වීර්යයෙන් භාවනා කරයි තව කෙනෙකු ඒ කිට්ටුවෙන් කතා කරයි. යෝගියාගේ සිත දූෂ්‍ය වේ. ඇස්සයි. පිට බලයි. කතා කර කෙනාට නොදැන කලක් අකුසලයක් සිදු වෙන්නේ. කර්ණාවෙන් මෛත්‍රී පාදා දෙන. එතකොට මේ කුරුල්ලෙක් කෑ ගහනකොට මොකද කියන්නේ? කුරුලට අකුසලද? නැත්නම් කෝච්චයක් ගන්න. දඩ බඩ ගන්න කෝච්චයක් ගන්න. ඒ කියන්නේ කෝච්චිය නතර කරන්න ඕනේ මෙයා බාන කොන්දේ දැන්. නැත්නම් උඩින් ජෙට් එකක් කරනවා. ඈ? යෝග්‍යයට බව සිද්ධ වෙන්නේ නැහැ. යෝග්‍යයා කතා කරනවදී මේ කතා කරනවා මම මේකෙන් හෙල්ලෙන්නේ නැතුව මේ කතා කරද්දී භාවනා කරන්න ඕනේ කියලා නැගිටලා කියන්නේ මොකද? දැන් මේ කතා කරන්න බැරි නිසා හිතමනේ වැච්චි කතාවක් මේ කියන්නේ. සම්පූර්ණ ඒ කතා ඉන්නකොට කවුරු හරි සද්දයක් කරනවා. සද්දයක් කරනකොට දන්නවා දැන් මේ බාහම මෙයා මට නෙමෙයි කරන්න මොකද සද්දයක් කරනවා. මට බැරිද මේ සද්දේ තියෙද්දි මම මෙතේ කරන්න වැටුණා. අද මේ සද්දේ තියෙද්දි බාහම කරන්න පුළුවන් කියලා යම් කිසි නැගිට්ටා කියලා හිතන්නේ. මේ මන්දට කියා කර දෙන්න වටිනවා. ඉන්ස තමයි අභ්‍යාසය දුන්නේ. ඒ නිසා කොයි වෙලාවෙ අපි නැගිටිනවද අපිට දන්නේ. ඒ නිසා ස්ථිර නිගමන මේ කිසිම දෙයක නැහැ. මේක පව්, මේක පින්, ඒක පසුබිමට සාපේක්ෂව තමයි පවක් හෝ පිනක් වෙන්නේ. ඉතින් ඒ නිසා කාටවත් විනිශ්චය කරන්න බෑ. මේක ඔබ අර කැකිලි කජුරු කිව් වගේ විනිශ්චය කරන්න බෑ. විනිශ්චය කරන පසු වෙන සාධ්‍ය එකයි මතක තියාගන්න විනිශ්චයදී චේතනාව විතරයි බලපාන. චේතනා වික්‍රේ කම්මං වදා. කාටවත් අල්ලන්න බෑනේ චේතනා මොකද්ද කියන්නේ. ඒකට මේ මිනිස්සයා කිට්ටු කරලා අහන මේ වෙලාවේ කැස්සේ මයි භාවනා කරන්නද කියලා අහනවා. ඒ මාසෙකයි පිස්සුදු මේ කැස්සක් ආවම මම මොනව කරනවද මං කැස්ස ඔයා භාවනා කරනකොට මං ගන්න නිසා නේ උනන්න සමාවෙන්නේ කියලා. අපි කිව්වොත් එහෙම නේ ඕකට කැසට බෙහෙත් ගන්න ඉන්න දැනන්ද වෙලක් ගාන මැදත් ආන්දෙත් යැන්ටිබයොටික්ස් ගහලා මේ වෙන්න ඕනේ මේ ගොනා කියලා අපිට ඕනතරම් දේවල් තියෙනවා නමුත් මේ මනුස්සයෙක් බැලුවොත් මේ මනුස්සයා කියන්නේ අනේ මාක් කැසට කන්ති නෑ ඒකට ඉන්න කැහුණා මොනවා මේ චේතනාව අල්ලන්න පුළුවන් ද බලන්න යත් එක යාළු වෙලා හරි තරහ වෙලා බෑ දෙක විවේකීව කතා කරලා බලන්න ඕනේ. මට සමා වෙන්න මට කාරණාවක් දැනගන්න ඕනේ. ඔබතුමා ඒ වැඩේ කරන වෙලාවේ මට මෙහෙම වුණා. ඔබතුමා ඒක හිතලාද කෙරුවේ? ප්‍රත්‍ය කරනවාද කියලා අහන්න කවුද අපි ළඟ ඉවසීම තියෙන කියලා බලන්න. කවදාකවත් අපිට ඒක අහන්න මදවත් හිතකට ගන්නත් බෑ. සැලෙන හිතක් තියෙන වෙලාව. ඒ නිසා අපි ඉස්සල්ලාම් කරන්නේ හිත මෑත් කරගන්න. සිද්ධිය හිත මෑත් කරගන්නවා. හිත මෑත් කරාට පස්සේ දෙවැන්නේගේ බලපෑම එන්නේ නැහැ. අපි දෙවෙන්නට දාලා මම නම් සුද්ධයි මම නම් භාවනා කරනකම් මේ කාලකන්‍ය ඇවිල්ලා මගේ භාවනා කැඩුවා කියලා ඒක ඇත්තට දාලා අපි සුද්ධවන්තකම වැඩි කරන්න හදනවා. සම්මාන දිට්ඨිය වැඩි නිසා සිද්ධිය බලන්න වෙන කෙනෙක්ගේ පැත්තෙන් බලන්න. ඒ සද්දේ සත් කුරුල්ලකින් ආපේ කරනවා. ඒ සද්දේ මිනිස්සු කියලා හිතන් කියන වෙන කෙනෙක්ගේ දෙයක් නෑ. සම්පූර්ණ චිත්ත විනාශ. දවස මුළුල්ලේ ආනාපාන සති භාවනා නිරත වී සිටීම නිසා නින්දට යන විටත් සිත ඒ අරමුණට පැමිණේ. එසේ සිත පැවැත්වීම සුදුසුද? කර්මාකර පාදා දේ. මොකද කියන්නේ පිරිස මොකද කියන්නේ? මම හිතන්නේ මේ ප්‍රශ්නේ වරණගින්නේ මේකයි. සමහර වෙලාවට මමත් දේශනාව උපුටා දක්වමින් කතා කරලා තියෙනවා ආනාපානය කරන්නේ ඉඳගෙන ඉන්න පරියන්ක භාවනාවක් වශයෙන් පමණක් කියන. ඉතින් එතකොට හිතෙනවා නිදා ගන්නකොට ආනාපානෙ පැත්තට තියලා නිදා ගන්න. ආනාපානෙ ඉඳගෙන ඉන්නකොට විතරයි කරන්නේ අනික් වෙලාවට ආනාපානෙ කරන්න එපා කියනවා. එන්නේ කියන්නේ වැඩක් පටන් ගන්නකොට අපි කොයි දෙයක පටන් ගන්නකොට දෙන தত্ত্ব හැම ශිල්පක ශිල්ප ගෞරවය කියලා කියන්නේ. වැඩක් පටන් ගන්න නැකතත් බලලා හරි ගැස්සලා කරනවා. ඒ නිසා ආධුනිකයෙක් පටන් ගන්නකොට දෙන්න ඕනේ ප්‍රසස්ත தত্ত্ব සියල්ල යටතේ. තවත් ඒක පුරුදු වුණාට පස්සේ ඕන தত্ত্ব කර දෙයක් කරන්න පුළුවන් වුණාට පස්සේ ඒක යන්නේ දිනුවා. හිටගෙන ඉනකොට ඉඳගෙන ඉනකොට යනකොට එනකොට කනකොට බොනකොට බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි ධාම්මයේ ස්වාමීන් කිව්වේ යතෝකෝ ආයස රාහුල ආනාපාන සති සෝලසකාරණ පරියානාති නැත්නම් මොකද්ද වචන පාවිච්චි කරනවා සෝ චාරිමක අසස පස්සාසුලි ඥාන ඥානතෝ නිරුද්ධති කියන්නේ යම් කිසි විදියකට සාහුලේ ජීවත් වෙන කාලේ ආනාපානේ දොළොස්සාකාරයේ 11 ආකාරයේ දැක්කන මරණ චිත්තක්ෂණයේ අන්තිමට යන හුස්මත් යන්නේ දැක දැක දන දන කියලා කියනවා. නිින්ද යන එක නෙමෙයි. මරණෙදිත් යන්නේ කලකොල වෙලා නෙමෙයි මේ මත්ත හුස්ම දෙකකින් මම මරනවා ඊගා හුස්ම මරනවා කියලා හොඳට දන්නවා. ඒක මොකද ඊට ඉස්සෙල්ලා හොඳට ඒක පුහුණු කරලා තියෙන නිසා. ඒක නිසා මේක හොඳ දෙයක්. ඒ නිසා සැකහැර ගන්නයි මේක හොඳයි කියන එකයි කියන්නේ. මේක නැත්තම් හිතා ගන්න මේවා තමයි අපි දක්වලා තියෙනවා ආකාර කීපයක්. ඒවා කියන මිත්‍යානිසංස සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සුඛං සුඛති සුඛං පටිගොණ්ඩති නපාපකං සුඛිනම් පස්සති කිය මේ මෛත්‍රී භාවනා කරලා නිදාගත්තොත් සුවසේ නිින්ද යනවා සුවසේ අවදිනවා නපුරු ඉන්නේ පේන්නේ නැහැ මේ මේ ආනිසංස හම්බෙන්නේ මෛත්‍රී භාවනා විතරක් නෙවෙයි කායගත සති සේරටම හම්බෙනවා සාස්වස් ප්‍රසවාසයේ නිින්දට යනවා නම් සුවසේ නිින්දට යනවා සුවසේ නිින්දෙන් අවදි වෙනවා සුවසේ නපුරු සීන නොපිනියා ආනපන සතියත් අහුවෙන කායගත සතිය ඒ වගේ 18ක් හෝ 11ක් ඒ සූත්‍ර පේලියක් සඳහන් කරන්නේ පළවෙනි එක විතරයි බෞද්ධ ආගම ප්‍රසිද්ධ ආනපන සතියත් ඒ වගේ හොඳ නිදිබේක් වෙත්තා. දස සීලය රකින්න කෙනෙකුට අසනීප තත්ත්වයේ හේතු කරගෙන රාත්‍රියේ පොඩි දෙයක් ආහාරයට ගන්න. අවංකව ඕ මේ කරන්නේ රෝගී තත්ත්වෙන් මිදීමට මිස රස තෘෂ්ණාවෙන් නොවේ. ඔහුගේ සීලය පල්දු වේද. මෙය දකින අය අනික් යෝගීන් සීලය කැඩුව අය හිතන බවකොත් හොඳටම පෙනේ. කර්ණාය මෛත්‍රියෙන් පහදා දෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනවනම් සැකාරින්න කරලා තියෙන්නේ දසසිල් සමාදන් වෙන්නේ නැතුව ආයුධ වට්ටම සීලෙන් යැපෙන. සිල්පදය සමාදන් වෙලා කැඩෙන බව දන්නවනම් ඉතින් වීතික්‍රමණය කියන්නේ වචනේ තමයි. මේ උල්ලංඝනය කියලා වචනේ තියෙන. උල්ලංඝනය වුණොත් ඒකම හංගලා කරන්න බෑ. සිල්පදය සමාදන් වෙලා කඩනට වැඩිය හොඳයි. ඒක දුබල බව ප්‍රකාශ කළා ඒ ඊගාවට කියන එකට යන්නේ. ඒකට කවුරු නඩු කියන්නේ නැහැ. ඒ ආජීවත්වම සීලිනකන භාවනා කරන්නකොට ඒක නිසා ඒක තමයි දස සීලය කියන එක ඒ පන්තියට යන්නත් ඕන. ඒකට සුසුකමක් නැහැ. එසකොට මෙන්නේ හිත ඇතුළේ මේ ප්‍රශ්න නගින්නේ දෙගිඩියයි. ඒ නිසා සීලය කියන එක කවදාකවත් කාටවත් පටවන දෙයක්වත් පවන දෙයක්වත් නෙවෙයි ඉඳලා ගන්න දෙයක්. ඒ නිසා දැනගන්න තමන්න පුළුවන් මට්ටම. මේ මට්ටමේ ඉඳගෙන කරන ගමන් රිල්ල සනීප වුණාට පස්සේ පුළුවන් නම් දස සිල් හෝ සමාන සීලයක් සමාදන් නැතුව සිල් පද ඉල්ලගෙන ඒක දුබලව ප්‍රකාශ නොකොට සිල් පදේ කැඩුවයි කියලා කියන්නේ ਸਰවඥාන්තර කරන නිග්‍රහයක් සිල් පදේට කරන නිග්‍රහයක් ඒක මේ වෙන කවුරු සමාජේ නෑ ඒකට තොස් කියනවා මොකද ਸਰවඥාන්තර කරන දෙයක් මම කරන්නම් කියලා බාධා කරගෙන කරන්නේ වගකීම් පැහැරීමක් වෙනවා මේකට උල්ලංඝනය කියනවා මේක තමයි වීතික්‍රමණය වෙනවා කියලා කියන්නේ සීලේදී රැකෙන්නේ වීතික්‍රම කෙලස් කවුරු හොරක් පරිදි මා විසා සිටීමේ සිදුවන්නේ කුසලයක් නේද? විදර්ශනා සිටින් මේ දකින්නේ කෙසේද? කර්මාවෙන් මෛත්‍රීන් පහදා දෙන්න. විදර්ශනා හිතින් කියලා කියන්නේ මේක සත්‍යයක් සත්‍යයක් කියලා අහුවනම් අපි තුම අපිට බැන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියලා තේරෙන්නේ නැහැ. උත්තරම හයියෙන් බලන්න. සද්ද සද්ද කියලා අපි දන්නේ ස්තුති කරා දන්නේ නැහැ. මොනවක්වත් දන්නේ සද්ද නෙවෙයි. දැන් මේක වෙලා තියෙන තේරෙන එකයි අකුසලයට හේතු තියෙන්නේ. සිංහලෙන් බලනවා සිංහල තේරෙනවා නම් අකුසලේ වෙනවා. නමුත් ඒක සද්දයක් වශයෙන් ගන්න පුළුවන් නම් විදර්ශනා කරනකොට ගන්න කියන්නේ සද්දයක් සද්දයක් නැත්නම් ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනකොට ස්තුතියක්ද බැනිල්ලක්ද කියන එක නෙවෙයි වැදගත්. මගේ දැන් සෝත විඥානය වැඩ කරන්නේ මේ සෝත විඥානය අනුව මන අපේ හෝ මන අපේ පහළ වෙන බව දැනගෙන හිත සෝත විඥානය පිළිබඳව අහනවා අහනවා කියලා හෝ සද්දයක් සද්දයක් හෝ මෙනෙහි කෙරුවොත් ඒකෙන් අපිව වශී කරන්න පුළුවන් ගැතියේ මත් කරන්න පුළුවන් ගතිය, කෙලසන්න පුළුවන් ගතිය අඩු වෙනවා. බුද්ධ වන්දනාව භවකාමී කුසල් වැඩෙන ලෙසට නැතුව නිවන් දැකීම පිණිස කරන්නේ කෙසේද? බුද්ධ වන්දනාව කියන වෙනුවට මේක කියන්න පුළුවන් බුද්ධානුස්සතිය කියලා. බුද්ධ වන්දනාම් කරන්නේ බුද්ධානුස්සතිය කියන්නේ බුදුන් වහන්සේගේ ගුණ සීපත් කිරීමක්. ඒ බුදු ගුණ සීපත් කරන බුදු වෙනවා කියන අදහසින් සීපත් කරන. බුදු ආමර ලොකුයි අපේ බුදු ආමරණ කියලා මම බුදු මට සිංහයි කිව්වොත් ඒ බුදු ආමර ඈඩ් කරගෙන ඉන්නවා. බුදුහාමුදුර මෙතෙන් ආවේ මං වාගේම නරාවල්ක ඉඳලා තමයි. මේ වාගේ මනුෂකමක්. උන්වහන්සේ එක දෙයකට හිතවලා හිත පිරිසිදු කරා. ඒ නිසා උන්වහන්සේ පිවිතුරුයි සුද්ධයි පූජාවට සුදුසුයි. මට බැරිද බුදු ගුණයේ පමණක් හිත පැවැත්වීමේ හිත පිරිසිදු කරා. උන්වහන්සේගේ ගුණයක් කරන ඒකම හිත පවත්නකොට ඒත් වෙන්නේ පිරිසිදු වීමක්. ඒකෝට මම බුදු වෙන එකක් නෙවෙන්නේ. ඒ එක ගුණේ හිත පවත්නවා කියලා කියන්නේ මගේ ගන බුදු හිත ඇති කරනවා. බුදු ගුණ ඇති කරනවා. බුදු වෙන්නේ. ඒ චිත්තක්ෂණය බුදු වෙනවා. ඒ විදිහට මටත් බුදු වෙන්න පුළුවන්. මමත් බුදු වෙනවා. ඔබ වහන්සේ දුන්නේ අපිට ආදර්ශයක්. මම නික අරින්නේ නැහැ. මමත් බුදු වෙනවා කියලා කෙරුවොත් ඒ විදර්ශනාවෙන් ගන්න. බුදුහාමුදුරුවෝ ඈත් කරලා ගෞරව සම්ප්‍රේත පැත්තකට දාන්නේ නැහැ. උන්වහන්සේ ඒ ලෝකේ මම මේ ලෝකේ අපිට පුළුවන් වෙන්නේ අනේ බැගෑරම් විදිහට බය විදිහට වැඩගෙන ඉන්න එක විතරයි කියලා. එහෙම බය කියලා බුදුහාමුදුරුවෝ නැහැ. දෙන්නේ කියන්නේ මමත් මිනිස්සේ. උඹලා ඉන්න තැන මමත්. මේ සංසාරේ එකට ගියේ මම චෛතසික ධර්ම පිරිසිදු කරා. අපරාධ කියන්නේ කලවම්. ඒ නිසා එක චෛතසිකයක් ගන්න බුදුහාමුදුරගේ එක ගුණයක් ගන්න ඒක මෙහිත පවත්නවා නම් ටිකෙන් ටිකෙන් ටිකෙන් බුදු වෙනකොට බුදුහාමුදුරුවෝ toyටදී hina වෙලා බලයි ඕගොල්ලෝ. සිටීමේ භාවනාව මම කරන්නේ නැහැ. ඒත්තද මට සිටීමේ භාවනාවේ යෙදුණා. එහිදී මට හිතට එන අරමුණු සහ වේදනාවන් බලමින් මධ්‍යස්ථ සිතක් පැවැත්වුවා. මට සහැල් භාවයක් සහ ධර්මයේ පිළිබඳ තවත් අවබෝධයක් ඇති වුණා. මම වැරදිද යන කරුණාවෙන් මෛත්‍රියෙන් පහදා දෙනවා. එච්චර ලස්සනට ඉලම අවසාන වාක්‍ය නැතුව තිබ්බනම් හරි නෙමෙයි. ඊටිම් බාන් කරමුනේ තියක් කරලා තියෙනවා. අරමුණ සහ වේදනාවෙන් මධ්‍ය අතීතී පවත්තලක් තියෙනවා. සෑලි භාවයක් සහ ධර්මයේ පිළිබඳ ආબોධයක් ඇති. මේ කියන්නේ හිතගෙන ඉන්න එක වැරදි. වේදනාව සහ ධර්ම වැටහෙන එක වැරදි. සෑලි භාවයේ වැරදිද කියලා අහනවා වගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මේවා සැකකරන්නේ මේ හිතේ තියෙන කෙලසිච්ච ගතිය තමයි මේවා සැක කරන්නේ. අපි මේ ජීවිතේ කෙලසිච්ච ජීවිතේ චිත්තක්ෂණ කීපයක් හෝ ඉන්න ඉරියව මෙහෙ කරමින් ගොඩ දැම්මනම් ඒක පිටිපදාය නැවත සැක හිතලා ඒ අර පෑදීදියට බොරදී එකතු කරන්න එපා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න එපා. මේ අහන්නේ ඇත්තට මම දනවා අවංකව දැනගන්න කියලා. නමුත් මතක තියාගන්න සත්‍ය අසත්‍ය දැනගන්න අපේ හිතේ හැකියාවක්. ඒ නිසා මේ ප්‍රශ්නේ මතු කරන්නේ. නමුත් ඒ විදිහට සැකය කියලා කියන්නේ සමහර වෙලාවට ස්ථානෝචිත සැක වගේක් තියෙනවා. ස්ථාප නොවෙන්නා වූ සැක කියලා කියන්නේ නීවරණයක් ආපු වැටලා දැනගන්න. නීවරණ නැතුව හොඳට හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්නවා දැනගෙන මේක හරිද වැරදිද කියලා නීවරණයක් ආයේ අර පෑඩියට බොරදී දම ගැනීමක් වෙනවා. ඉතින් ඒව නැති කරගන්න හොඳ වෙලාවක් තමයි ධර්ම සාකච්ඡාව මතක් කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ සැක කරන චිත්තක් වෙන හිතගෙන ඉන්න බව මෙනෙහි කරන්න බලන්න. අනම්මන කල්පනා කරන හිතේ චින්තාමේදී ප්‍රත්‍යක්ෂයට ගියා නම් හොඳට තේරෙයි ප්‍රත්‍යක්ෂ. එම පටලැවිලි කරක් නැහැ. Thank you. කාය නිරෝධී කියලා ආනාපානයේ කියන නිරෝධය දැන් ප්‍රශ්න තියෙනවා මේක තමයි කියන්නේ කොහොමද ඒ ඒ අවස්ථාවෙන් උත්සාහනම් විඥානෙට පහම එකතරා තමයි නිරෝධය වෙනවා නම් පහම එකතරා නිරෝධය වෙනවා. පහම එකට ගැට ගහලා තියෙන ලංකයිල් ටිකක් වගේ වතුරට දැම්මට පස්සේ ඒකලම් කරලා උඩට තියෙන එකෙන් ඇදලා අල්ලනකොට ඔක්කොම එනවා. එකකින් දැක්කොත් අනිත් ඔක්කොම මේ ඔක්කොම මේ දත් පැත්තක් තියෙන මණිකක් වගේ ඒක ඒක පැත්තකට දැක්කත් මොළු මණික දැක්ක තමයි. ඒ කාය චිත්ත නිරෝධය දෙක එකට නිරෝධ වෙනවා නම් ඒකට එන්නේ ඇති වෙනවා නම් ඇති වෙන්නේ එකටයි ඒකනේ සාමාන්‍ය අභිධර්ම කියන්නේ එකට උපදින එකට පවතින එකට නැති වෙනවා කියලා ඒකකට එන්නේ cognition and recognition සංඥා කියන්නේ cognizing මේක මේකයි මේක මේක නෙවෙයි කියලා දැනගන්න මම මොකක් හරි මේක ලකුණක් තියාගන්න ෂෝට් හෑන්ඩ් වලින් වගේ ලකුණ දෙ ඊට පස්සේ නැවසරයක් ඒක දකින්න ලකුණ මේ ලකුණ දැක්කත් ඇති මුළු එකම දකින්න නෑ මේක තමයි කියලා මේ cognize කරන්න තමයි sign එකක් දාගන්න ඒක ලෙවල ඕනේ ටික මෙමරි එකට යනවා. ඒ අනවශ්‍ය සයින් ඒ කියන්නේ වැදගත් නැතිව ගැලවි ගන්න. මේ වැදගත් වේ මට ලම්බුවක් ඇති වේ මට ලාභයක් ඇති වේ මට හම් වේ කියන සංඥා ටික අපි වැදගත් විදිහට තම්පක් කරගන්නවා. ඊට පස්සේ මේ සංඥාම අපි නැවත පාවිච්චි කරනවා ඒක මාපව හම් වෙනකොට ඒක රෙකග්නයිස් කරගන්න. රිකොග්නයිස් ඒ කරනකොට ඇත්තටම මුළු එක බලලා නෙමෙයි අපි රෙකග්නයිස් කරන අපි දාපු ලකුණ දැකපු ගමන්ම මෙයා කියලා ලේබල් කරනවා. ඒ ලේබල් එක සම්පූර්ණ වර්ධින්න පුළුවන් කියලා කියනවා. අපි දකින්නේ මුළු එක නෙමෙයි දෙවෙනි සැරේ. දකින්නේ අපි දකින අපි ඒකට දාපු ලේබල් එක විතරයි දකින්නේ. මේ මනුස්සයා හතුරෙක් කියලා අපි ලේබල් කරා නම් ඌ එනකොටම ආයේ දෙසරේ සල්කා වැලිලක් නැහැ. අපි මූණ දික් කර ගන්නවා, කඩුවක් අතර ගන්නවා, සටන කරනවා. මොකද සමාජයේ මේ මිනිස්සයා මේ අපි ගැන අනුකම්පා වෙලා මෛත්‍රී හෝ සමාව ගන්න හරි වෙන වෙන ඇත්තේ. මොකද අපිට දාපු සංඥාව ඒ වගේ අපි ඉස්තිර සංඥාවක තියන්නේ. ඒ නිසා මේ සංඥා වැඩපිළිවෙල ඒ මේ දිහා බලනකොට මේ කම්පියුටරේ නිසා දැන් දුරට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා කම්පියුටර් මෙමරි එකේ RAM එකයි hard disk එකේ තියෙන මෙමරි වල වැඩ පිළිවෙල දිහා බලනකොට මේ මොලේ සාමාන්‍ය සංවිඥානික මොලේක කරන ලකුණු ටිකක් තමයි ඒකෙත් කෙරෙන්නේ. ඒක තනි කර යාන්ත්‍රයක් නිසා මේකට කවදාකවත් කියන්නේ ආත්මයක් කියනවා කියන්නේ. නමුත් ආත්මයක් තියෙනවා වගේ ඒක මොකටද කරන්නේ? ඒක අපි අනාත්මවද පිළිගන්නම මේතන මේ මේක මම මම මාගේ කියන හැඟීම ඇති කරගන්න. හිතන තියෙනවා සක්කා. අරක ධර්මයක් මේ භෞතික විද්‍යාව බව අපි ගන්න. ඒක යකඩ ගොඩක්. ඒක විද්‍යුතයක්. මේක එහෙම නෑ. මේකේ මම කියලා ඇස් කරගන්නවා. ඉතින් ওই දෙක මේකත් අරක වගේ අනුන්ගේ දෙයක් විදිහට වගේ හෝ කුදු යාන්ත්‍රණයකින් වැඩ කරන දෙයක් කියලා දැනගන්න නම් රූපයගේ කෘත්‍ය එහෙම දැනගන්න ඕනේ වේදනාවේ කෘත්‍ය දැනගෙන සංඥාවේ කෘත්‍ය පංචමගේ වෙන් කරනවා. ඒක තමයි විශිෂ්ට ඥාණයෙන් දකිනවා කියලා කියන්නේ. දැක්කට පස්සේ පේනවා සංඥාව මෙන්න මේ ශේෂ්ත්‍රය තමයි වැඩ කරන්නේ. යාගේ විශේෂ ශේෂ්ත්‍රය විතර මෙහාටත් නැහැ මෙහාටත් නැහැ. ආනේ දකින්නට පේනවා මගේයි තව කෙනෙක්ගේ ඒක වෙනසක් නැහැ. ඔක්කොගේ වැඩ කරන්නේ ඒ ඒ මූල ධර්මය අනුව තමයි. සංඥා කියන එක කියුණාට දැන් සත්‍යය කියනකොට ගිරවා මයිනා උගල කියලා අපේ මේ එකතේ අදහස් මනසත් සංඥාවක් වගේ තේරෙනවා එතන ඒ වෙන්කර දැක් දැන ගැනීම නේද ඒ කියන්නේ කලින් ඇතිවෙච්ච සංඥාවක් නිසා සත්‍යයක් එනකොටම මේ අසවල් සත් එතනයි සතා මේ අඳන්නේ දුකට නැත්නම් ඒ සතා මේ අඳන්නේ සැපට කියලා අපි එකපාර සතා දැකලත් නැහැ මොකුත් නැතුව ඇත්ත එක වහගෙනම අපි පිටිච්චයකට එනවා. ඒ ඉන්නේ සංඥාවේ කෘත්‍යයක්. ඒක තමයි සංඥාව කරන්නේ අපිට මේ ඒ සත්‍ය හඳුනාගැනීමේ මමයා තහවුරු වෙනවනේ මෙතන. අහන මම ඉබේම තහවුරු වෙනවා අර වැඩේ හරි කියලා දන්නකොට. ඒ හැම එකකින්ම කරන්නේ මේ මමයාට කුණ්‍යවදී එක තමයි. මමයා ස්ථිර කරගන්න කරන වැඩක් තමයි සංඥාවෙන් කරන්නේ. ඇත්තටම අර ඥානන්ද සංසිඳනා කරලා තිනවා මේ කැලේදී වනමලක් දැක්කොත් ඉතාම ලස්සනයි. ඒකට ගාඩ්නිය කියන්නත් බෑ, රෝස කියන්නත් බෑ, මොකක්වත් බෑ. ඒකට නම දාන්නලු මාදුතු මල කියලා. අර මල වගේ කියලා කියනවා. ඒ කියන්න මලක් නැත්තම් ඉතන මාදුතු මල ඊට පස්සේ ධම්මජීව මල කියලා පස්සේ බොට්නි වලට යනවා. මොකද ඉස්ලාම් දැකපු එක නෑ එකත් එක ලෝකයක් පුහුණු කරනවා. ඒකට මමත් කියනවා නෑ නෑ කවුරුත් දකින්න ඉස්සලා මමයි දැක්කේ නිසා ඒක ඒ මල නිකන් මේ මලේ අම්ම ගත්තා වගේ මම. මොකද මේක දැකපු නිසා. අන්න විදිහට මේ දේවල් වලට බුදුරජාණන්සේ කියනවා මේ ලෝකේ කොච්චර විචිත්‍ර සංඥාවෙන් නොකැලිසිච්ච කිසිම දෙයක් ලෝකේ නැහැ කියලා. හැම දෙයකටම මනුෂ්‍ය මොකක්ද මම දන්නේ. දැන් නමක් නැති එකක් කියලා හරි දන්නවා. මොකද මිනිස්සු කැමති නැහැ මම දන්නේ නැහැ කියන්නේ. දන්නේ දේ නෙවෙයි. ඒකට දාපු සංඥාව. ඒ වුණත් හැම දෙයකටම අපි එක්ක නික්නේම් එකක් දාලා තියෙනවා නැත්නම් නමක් දාලා තියෙනවා. ඒව නැතිවෙච්චම අපි හිතන්නේ අපි නිකන් මතක නැති වෙන කෙනෙක් වගේ. අපි නිකන් මේ නුසුදුස්සු වගේ. අපි හිත පිරිසිදු වෙන්න වෙන්න අපි හිතන්නේ මේ සමාජයෙන් අපි නුසුදුසු වෙන මොකද අපිට නම් මතක හිටින්නේ. දේශපාලනේ කරන්න බෑ කියන්නේ. දේශපාලනේට හරියටම මතක තියාගන්න. ඒක කියන්නේ සුදුසුකමක් නම් සංසාරේ කිලෝරකට වැඩි. සංඥාව නැති එකනට ඒ හාමුදුර කෙනෙක් හිටියලු කැලේ එළියට එන්නේ නැහැ. ඉතින් රජුරෝ නානා භාග්‍යම සද්ධාන්ත රජුරෝ නානා ප්‍රවිජිත උත්සාහ කරලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ සද්ධා වෙන්න වඩින්න කියලා. ඉතින් බේරෙන්න බැත්තන සම්බුදු මාර්ගාවට ගිහිල්ලා තියෙනවා. කියලා දාන දුන්නා. දාන දෙලල රජුගේ ඉතින් ඔක්කොම පැත්තක තියලා පසඟ පිටලා වන්නකොට සූපත් වේවා මහරජ කිව්වා. ටික වෙලාවක් ගිහිල්ලා බිසවුනාසිත් වන්නකොට සූපත් වේවා මහරජ කියලා කිව්වා. කොඩි ආන්දරොත් එක ළඟ ඉලා ඉඳගෙන මගදී කියවලු මොකද හඳුන්නේ අර වජ්‍රෝ වන්දන කොටයි බේහුණාංශ වන්දන කොටයි දෙන්නටම සෝපත්වය මහරජා මං අනේ මොකක් කවුරු වැන්දද කියලා කණ්ඩන්නේ නැහැ කියලා ඕව බලන්න නෙවෙයි මම ගියේ වන්දිනකොට පුරුදවතින කියලා මං ආවා කියලා. ඉතින් ඒ උනාට ඒක රජුරවන්න හරි නිග්‍රහයක් වා. මම වන්දිනකොට බේහුණාංශ වන්දන කොටයි ඒකමයි තියෙන්නේ. ඒ ආමතුරු බලන්නේ මාළිගාවට ගියාට සංඥා ගොඩක් දාගන්න තුො බේట్లా එන්නයි බලන්නේ. ආයෝග අඳුරගෙන මේක අඳුරගත්තොත් ආයේ කැලේ ඉන්න තායි දිරුණාද කල්පනා කරගෙන කැලේටලා ඊට මේක වැඩි හොඳයි සුද්ධ දැකලා වැඩි විස්තර නැතුව ලේබල් කරන්න නැතුව යන්නේ ඉතින් ඒක රාජකීය ගෞරවයට බාධාවක් අගෞරවයක් වගේ ඒ නිසා අපි හරියට අඳුර ගන්න ඕන තව කෙනෙක් අඳුර ගන්නවා ඒකෙන හරි කැමති හතරෙක් කන්නකට කැමතිලා මිත්‍රෙක් වැදගත් කෙනෙක් අඳුර ගන්නට කැමති නමුත් මේ මිනිස්සයා සත්පුරුෂයෙක් නම් බලන්නේ මේ මතක ටික පැත්තකට දාලා මතකයේ ගෙවි යමක් කල්පනා කරා. ඉතින් ඒක අපි කියන්නේ විසංජ වීමක් වගේ අපිට පේනවා. සංඥාවෙන් ගිලිහි යමක් කියලා අපිට පේන්නේ. ඒක නිසා අපි බේත් ගන්න. භාවනා හොඳට කරලා සංඥාවේ නිරෝධය කරලා ගිහිල්ලා ආයෙ බේත් ටිකක් කරගත්තා මෙමරි එක වැඩි කරන්න කියලා. එහෙම නැත්නම් RAM එක වැඩි කරනවා. එහෙම නැත්නම් hard disk එකක් දාගන්නවා. මේ මෙමරි එක වැඩි කරගන්නවා. Thank you. විශ්වාස කරනවා. ඒ සංඛාව ඒගොල්ල එයා දන්නවාද එයාට මතක නැති බව. හොයානේ දන්නේ. ඕකේ යාගේ ලේන. ඒ මනුස්සයා ඉන්නේ නෙමෙයි. ඒ මනුස්සයාට ඩිමෙන්ෂියා කියලා රෝගේ දැම්මේ කවුද? ඩිමෙන්ෂියා කාරේ. කදාකත් නෑ දොස්තර කෙනෙක්. ඒකයි කියන්නේ අපි එහෙම දැනකට ඒ මනස කොටු කරන එයා ලෙඩෙක් කියලා අඳුරනවා. ඉතින් අහන්න යන ඉන්නේ මේ මනස මොනක්වත් අඩුවක් නැහැ. මනසට හොඳට අංගබංග තියෙනවා. අපි කියලා අහන ඔයාට මං ඊයේ ජින්ජබීර් ගෙනත් දුන්නා. බිව්ව මතකද? මට ඕනේ කරලා තියෙන එයාට ජින්ජබීර් මතකේ තියෙනවා. එයා කියනවා බිව්ව ඇත්ත වෙන්න පුළුවන් මතක නැහැ. ඒක යාගේ පැවැත්මට කිසිම බාධාවක් නැහැ. අපි තමයි මේක ලොකු ලෙඩක් කරන්නේ මොකද මගේ වගේ එයාට නෑ. මට මම අහනකොට උත්තර දෙන්න බෑ කියලා ඇත්තටම ඩිමෙන්ෂියා තියෙන්නේ මං කියන්නේ මේ කතා කරන එකට කියලා. ඒ මොනසත් ලෙඩක් නෑ. ඒක සම්පූර්ණ ඩිමෙන්ෂියා ඉතින් බත් ටිකක් දෙන එක නෙමෙයි. බත් ටිකක් දෙන්න. මොකද වෙන්නේ? මරන්න මරණසන් ලෙඩාට තියෙන්නේ කැමති දෙයක් දෙන්නේ කියලා තියෙනවා. බත් ටිකක් දුන්නා නෙවෙයි අපිටනේ ප්‍රශ්න තියෙන්නේ අපේ ටයිම් ටේබල් එක අප්සෙට් යනවා කියන්නේ. ඒ මනුස්සගේ ටයිම් ටේබල් නෑ දැන්. දුන්නට කන්නේ නෑ. දීලා බලන්න බත් ටික දුන්නට කන්නේ නෑ. ඉතින් අපි ওই මට්ටමේ අපි පොඩිලා පුංචිම කාලේ අපි පුංචි කාලේ ඉඳලා අපි ඔක ප්‍රශ්නයක් කරගන්නේ මොකද අපි දන්නේ බ්‍රේන් එක හැදිලා නැති නිසා බබා එමුකට ගණන් ගන්න. අපි ඉතින් බලාපොරොත්තු නම් මෙයා හිටපු කෙනෙක් මෙයා ළඟ තියෙන්නෝනේ මෙයා ළඟ නැහැ. ඉතින් අපි ලෙඩක් පටවමු. නිකමට හිතන්න මාසය කැලේ තනියම හිටියනවා මාසයට ලේබල් එක වදිනවා කියලා ඩිමෙන්ෂියා කියන. ශිෂ්ටාචාර නැති තැනක නැත්නම් ශිෂ්ණ පිටසේ මෙන් වෙලා හිටියනම් කොහොමද මැරෙන්නෙත් නැහැ. මං ෂේ විලාවට එනකොට බොඩි නොලෙජ් එකේ වැඩ යනවා. නමුත් අපි ගහන රාමෝ එයා නැහැ. ඒ නිසා අපි වෙන වෙනම වාට්ටුවක් හදලා ඒ ඩිමෙන්ෂියා රෝගීන් මේ කට්ටිය මේ ඩිසේබල් කට්ටිය මේ කට්ටිය පිස්සු කට්ටිය කියලා මේ අපි හිතනවා සියලු දේම අංග සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ කියලා ඕක මේ සාමාන්‍යයෙන් කියන්නේ මේ දෙවියන් විසින් මවන ලද ලෝකයේ අංග සම්පූර්ණයි කියන පිස්සුවෙන් හැදිච්ච බටහිර සංකල්ප මෙවුවා පොඩ්ඩක් හරි වැරදිච්ච ගම එක දෙයියන්ගේ තක්ක වෙනවනේ. සර්වබලධාරී සියල්ල හැකි දෙයියෝ මොකටද ඩිමෙන්ෂන් වෙන්නේ. ඒක චර්ච් එක කරන්නේ. චර්ච් එක කියන එකක් අපිට කියන දෙන්න අපි බලා ගන්න නන්ස්ලට කියන ඕගොල්ලෝ කියලා කෑ ගහන්නට ඒගොල්ලෝ බලන්න ඔය දෙයියන් මාපු ලෝකේ කැත කියන්නේ. වැරදි කියන්නේ. ඔය සෙල්ලම තමයි සුද්ධෝදන රජුරෝ සිද්ධාතුමාට කරේ. පේන්න තිබ්බේ නෑ කිසිම නරකක්. ඉන්දියාවට ගිහිල්ලා බලන්න ඔක්කොම එක දිගට. වදන්නෙත් ඒක තමයි. වැඩි මහන්ඩොත් ඒකේ දුන. පොඩි දරුවත් ඒකේ දුන. පිස්සොත් ඒකේ දුන. හරක බඳලා ඉන්නේ ඉස්සරහ වැරෙන්ඩයි. කිසිම ප්‍රශ්නයක්. බටහිරට ගියහම කියලා තියෙන්නේ අයියෝ කිසිම සංවිධානයක් නැහැ බ්ලේච්චයි. නමුත් උන්ගේ ජීවිත පිළිලා තියෙන්නේ හැමදේම දන්නවා. බටහිර ලෝකෙ බලන්නේ එක සබ්ජෙක්ට් එකක් කරනකොට අල්ලපු ගෙදර කරන මොනවක්වත් දන්නේ. ඒ ඒ මේ බෙල්ට් එක වැඩ කරනවා ඌ ඒ කැල ෆිට කරන්න විතරයි දන්නේ. ඒක නම් එක්ස්පර්ට්ලි දන්නවා. හැබැයි මේ මොන ප්‍රොඩක්ට් එකද කරන්නේ කියලාවත් දන්නේ නැහැ. මේ වගේ මේ බටහිරෙන් පෙන්නපු ආකල්පෝතේ ඉර වෙලා අපි මේ පෙන්වන්න හදන දේ අපිටයි පිස්සු මතරන්නේ තියෙන්නේ. ඩිමෙන්ෂියා ගන්න නෙවෙයි. මේ මනුස්සයා ඇදලා අරගෙන මේ මනුස්සයා කුරුසෙත් තියලා එනගස්සොත් නමකුත් දාලා මේ මනුස්සයා දන්නෙත් නැහැ මේක. උදේ පොඩි දරුවන්ටත් ඒ සෙල්ලම තියෙනවා කියන්නේ නේ ඩිමෙන්ෂියා කියලා. ඕටිස් තියෙනවා, ඩිමෙන්ෂියා තියෙනවා, තවද ඇල්සයිමර් තියෙනවා, පාකින්සන් තියෙනවා. নানা පිළිද ඔය සයිකොලොජි සයිකියාට්‍රි ගැන පොතක් ලියපු සරස්චන්ද්‍ර මහත්තයා ඉන්න ගාල්ලේ එයා ලියලා තියෙනවා once upon a time there were no psychiatrist. ඉතල පොත පටක් නේද? ලෙඩුත් හිටියා. ලෙඩක් තියෙනවා අඳුරගන්න කෙනෙක් හිටියේ නෑ. මම දන්නවා කියන කෙනෙක් නෑ. ඒකල ඔක්කොටම පිස්සි. so no problem. දැන් ඒ මනුස්සයා මොකද කරලා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිත කතා ජාතක කතා ඉන්නේ බුදුහාමුදුරේ ඒ ජාතකේ මෙන්න මේ පිස්සුව තිබිලා තියෙන කියලා දැන් ලේබල් කරනවා. දැන් කියන නොයේ දෙකෙන් එදා තුනේ චරිතෙ තිබිලා තියෙන මෙන්න මේ රෝගී කියලා. තිත අපිට ඕන විදිහකට ඕන දෙයක් අත්කතල දෙන්න පුළුවන්. නමුත් මේ ලෝකේ කවදාකවත් නොවිය යුත්තක් වෙන්නේ නැහැ. මේ කියන දේවල් පිළිගත්තා කියලා අපිට වැරද්දක් වෙන්නේ නැහැ. ඒක සකස් කළ යුතුයි කියලා බාර ගන්න කොන්තරත් එක අපි හතෝ බල දාන්නේ නැහැ. සකල යුක්තක් තියෙනවා නම් ඉදිරියට වෙන දේ කරන්න. නමුත් ওই දාන කොටුව ඇතුළට අපි ගියොත් වෙන්නේ මොකද්ද? පිස්සාන නැතා තමයි යතා තමයි යතා තමයි කියලා පොළඹින්න දෙල්ලමක් තියෙන පිස්සාන ඔළුවනයි ඔළුවන එකට අපිත් ඔළුවන. අතක් තමයි කියවල අපිත් අතක් ගන්න. එතකොට අපිට ඩිග්‍රියක් හම් වෙනවා අපිට PhD e එකක් හම් වුණා. ඒ PhD එක ගන්න නෙමෙයි අපි මේ වැඩි කරන්නේ ඇති කියලා කියන. නිසා බටහිර ලෝක මනුස්සයන් හරියනවරු ඇති ඇති දකින්න ඒගොල්ලෝ දකින්න හදන ඒගොල්ලගේ රාමුව ඇතුළේ. නමුත් ඉන්දියාවේ ඇති හැටි තමයි තියෙන්නේ. බටේ ලෝකයේ කරන්නේ ඒක සංවිධාන වෙච්ච නැති සියල්ලම අනාගත එකම ලැබෙතෝ විලයක් තියෙනවා. අරගොල්ලෝ එහෙම නෑ. කිස්සම් කුතු වෙනමයි මේක වෙනමයි ඔක්කොම වෙනමයි. නමුත් ලෝකෙ දිහා බලනකොට හි වෙන ගහක සෝම් පිටණයක් වගේ ලෝකෙ. මේක නෑ මේක ඔක්කොම තොවිලෙත් නම් තමයි ඔක්කොමත් යනවා. හැබැයි දෙකම සංසාරේ කැලේ දෙයක් තමයි. 3යි 20යි වෙලාව ඒකට අපිට 4:00 වෙනකම් කල් තියෙනවා ගිලක් පසට සහ සක්මණට අපි නැවත මෙතෙන් දීකට වෙනවා මේ පරියන්ක භාවනාවට 4:00ට සමහර දක්වා 20ක් භාවනා කෙරේ වෙන ප්‍රශ්න නැති නිසා මම විශ්වාස කරනවා අපි මෙතන වැඩ පිළිවෙල සමාප්ත කරනවා කියලා සිල් දිනාටම කෙරුවත් සමයි ඕකාස වන්දාසුපත්තේ සුපත්තිතා මයං කතං කුඤ්ඤං සාමිනා මොනිකම්පං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතං කුඤ්ඤං මයිහන්දා සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාර තදේ කතං සබ්බං කම්පති ඕකාස කමාමි පත්තේ සුඛියං යෝකාස කමාමි සබ්බං Tatiana, tá eu faço a